හිංසනය සහ සූපත් කිරීම. මේ වචන දෙක ඇත්තටම අපි හැමෝගේම ජීවිතවල තියෙන මූලික අත්දැකීම් දෙකක්. මීට අවුරුදු දහස් ගාණකට කලින් බුදුරජාණන් වහන්සේ මේ ගැන පුදුම හිතන තරම් පැහැදිලි ක්‍රමානුකූල රාමුවක් අපිට ලබා දුන්නා. ඒ තමයි පුද්දලයන් ගමන් කරන ප්‍රධාන මාර්ග හතරක්. ඉතින් අද අපි ඒ ගැඹුරු ඉගැන්වීමේ දෙහා ටිකක් විමසිල්ලෙන් බලමු. මොකද ඒක අදටත් පුදුම විදිහට අදාළයි. හොඳයි. අපි යමු අතීත ඉන්දියාවට. චම්පා නගරයේ ගග්ගරා කියන සුන්දර පොකුණක් අසබඩට. හිතින් මවා දැන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ විශාල භික්ෂු සංඝයා පිරිසක් මැද හරිම සංසුන්ව, නිශ්ශබ්දව වැඩ ඉන්න ඒ දර්ශනය. මේ ගැඹුරු ශාන්ත පරිසරය තමයි මේ වැදගත් දේශනාවේ ආරම්භය වෙන්නේ. මේ නිශ්ශබ්දතාවය මැදට එනවා කන්දරක කියලා තවුසෙක්. ඔහු දැකපු දෙයින් පුදුමයටපත් වෙනවා. හිතාගන්න පුරවන්ද භික්ෂුන් සිය ගණක් එක් කිසිම කතා සද්දයක් කිසිම කැස්සක්වත් නැහැ. ඔහු කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ආශ්චර්යයි. මේතරම් මනවින් සංඝයාට මඟ පෙන්වීම ඇදහිය නොයකින් කියනවා. ඒ වචනවලින්ම අපිට තේරෙනවා එතන තිබුණේ ගැඹුරු ශාන්ත බව. හැබැයි මේ කඩාවට එකතු වෙන්නේ අපි කවුරුත් බලාපොරොත්තු නොවන කෙනෙක්. පෙස්ස. ඔහු ඇද්ගොව්වෙක්. ඒ කියන්නේ ඇතුන් පුහුණු කරන කෙනෙක්. නමුත් ඔහු සතුන් ගැන මිනිසුන් ගැන කරපු හරිම තියෙනු නිරීක්ෂණයක් තමයි මේ සම්පූර්ණ දේශනාවටම ගිනි පුපුර දෙන්නේ. පෙස්ස කියන දේ හරිම සරලයි ඒත් ඒක හරිම ගැඹුරුයි. ඔහු කියනවා ස්වාමීනි සත්තු නම් අවංකයි. උන්ගේ හිතේ තියෙන දේ එළියට පේනවා. අලියෙක් වංචා කරන්න හැදුවොත් ඒක ඒ මොහොතේම අල්ලගන්න පුරිවන්. ඒත් මිනිස්සු කයින් එකක් කරනවා වචනෙන් තව එකක් කියනවා ඒත් හිතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඇත්තටම මේක අදතරත් අපේ සමාජයේ වැදපුලේදී කොච්චරනම් දකින්න දෙයක්ද නේද? පෙස්සගේ මේ නිරීක්ෂණය තමයි මුළු දේශනාවෙම හරේ එළියට ගන්න හේතුව වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසුන්ගේ මේ සංකීර්ණ හැසිරීම තේරුම් ගන්න පුළුවන් හරිම ප්‍රබල රාමුවක්. ඒ තමයි මේ ලෝකයේ ඉන්න පුද්ගලයන් වර්ග හතර. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙනවා ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා කියලා. මේ වර්ග හතරම පදනම් වෙන්නේ හිංසනය කියන කාරණේ මත. බලන්න පළවෙනි කෙනා තමන්ටම හිංසා කරගන්නවා දෙවෙනි කෙනා අනුන්ට හිංසා කරනවා තුන්වෙනි කෙනා තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම හිංසා කරනවා හතරවෙනි කෙනා ඔහු තමන්ටවත් අනුන්ටවත් හිංසා කරන්නේ නැහැ හරි දැන් අපි මේ එක එක් මාර්ගය මොන වගේද කියලා ටිකක් ගැඹුරින් බලමු පෙස්සට මේක අහපු ගමන් තත්පරයක්වත් හිතන්න දෙයක් නැහැ ඔහුගේ තර්කය හරිම සරලයි හැම ජීවියෙක්ම කැමති සැපට කවුරුත් කැමති දුකට මමත් එහෙමයි ඉතින් ඔහු කියනවා අනිත් මාර්ග තුනම කොහේ හරි තැනක දුකක් ඇති කරනවා නමුත් හතරවෙනි මාර්ගය ඒක තමයි Tamanටත් ලෝකයටත් සැනසීම ගේන මාර්ගය. මගේ හිත ඇදීනේ ඒකටයි කියලා ඔහු පැහැදිලිවම කියනවා. පෙස්ස Tamanට ගැළපෙන පිළිතුර අරගෙන පිටව යනවා. හැබැයි කතාව එතන නිවර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට භික්ෂුන් දෙසට හැරිලා පෙස්ස අහගෙන හිටියේ නැති අර අඳුරු මාර්ග තුනේ ඇතුළාන්තය විස්තර කරන්න පටන් ගන්නවා. හොඳයි. පළවෙනි මාර්ගය තමන්ටම හිංසා කර ගැනීම මේ අය හිතන්නේ ශරීරය කියන්නේ හතුරෙක් ඒකට දුක් දීලා ඒක দমনය කරාම තමයි ආත්මය පිරිසිදු වෙන්නේ නිදහස් වෙන්නේ කියලා. ඉතින් ඒ විශ්වාසය නිසා ඔවුන් ඇදහිය නොහැකි දේවල් කරනවා. මේ පිළිවෙත් හිතාගන්න තමාරුයි නේද? සමහරු කටු ඇඳන් උඩ නිදාගන්නවා, තවත් අය තමන්ගේම කෙස් රැවුල් උදුරලා දානවා. කෑම බීම අතින් ගත්තොත් දවස් ගණන් निराහාරව ඉඳලා කැලෑ කොළ ගස් මුල් සමහර වෙලාවට ගොම පවා ආහාරයට ගන්නවා. මේ හැම දෙයකම එකම අරමුණයි තියෙන්නේ ශරීරයට වේදනාවක් පීඩාවක් දීම. හරි. දෙවනි මාර්ගය තමයි අනුන්ට හිංසා කිරීම. මේ පුද්ගලයාගේ මුළු ජීවිතයම එදිනදා කරන රස්සාවම රැඳිලා තියෙන්නේ වෙනත් ජීවියෙකුගේ දුක, වේදනාව, එමත් නැත්නම් මරණය මත. ඔවුන්ගේ ජීවනෝපායම හිංසාව. සූත්‍රයේ මේකට දෙන උදාහරණ අදටත් එහෙමම අදාළයි. සතුන් මරණ කිනා, දඩයක්කාරයා, හොරා, අනුන්ට වද දෙන වදකයා මේ හැම කෙනෙකුටම පොදු දෙයක් තියෙනවා. Tamange පැවැත්ම වෙනුවෙන් අනුන්ගේ ජීවිතයකට හෝ සැනසීමට කෙලින්ම හානි කරනවා. තුන්වෙනි මාර්ගය. මේක තමයි සමහර විට මේ තුنين සංකීර්ණම මාර්ගය. Tamanටත් අනුන්ටත් එකම වෙලාවෙ හිංසා කිරීම. මේකට හොඳම උදාහරණය තමයි බලවත් රජෙක් හෝ පූජකෙක්. ඔහු එක පැත්තකින් තපස් රැකීමෙන් තමන්ගේ ශරීරයට දුක් දෙනවා, අනික් පැත්තෙන් තමන්ගේ බලය පාවිච්චි කරලා අනිත් අයට මහා පරිමාණ හිංසාවක් කරන්න අන කරනවා. බරන්න මේ මහා යාගයේ දිහා මේ හිංසාවේ දාමේ දිගහැරෙන හැටි. පටන් ගන්නේ රජුගෙන්. ඔහු පොළවේ නිදාගෙන තමන්ට දුක් දෙනවා. ඊළඟට ඔහුගේ අනනිකුත් වෙනවා. ගවයන් සිය ගාණක් බැටළුවන් සිය ගාණක් මරන්න යාගේට ඕනේ ගස් කපන්න. ඊළඟට මොකද වෙන්නේ? දඬුවමට බයේ සේවකයන් අඬා අඬා ඒ අණ පිළිපදිනවා. එක පුද්ගලයෙකුගේ ක්‍රියාවකින් සතුන්, මිනිසුන් සහ පරිසරය කියන තුනටම එකවර විනාශයක් සිද්ධ වෙනවා. හරි, අපි දැන් රඳුරු මාර්ග තුනෙන් මිදිලා එළියට එමු. පෙස්ස තෝරගත් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම අනුමත කළ හිංසාවෙන් තොරව විමුක්තිය කරා යන ඒ හතරවෙනි නිර්මාණාත්මක මාර්ගය මොකද්ද? මේ මාර්ගය පටන් ගන්නෙම ගැඹුරු අවබෝධයකින්. ඒ තමයි සාමාන්‍ය ගී ජීවිතයේ තියෙන ගැටලු, පීඩණය සහ සීමාවන් හඳුනා ගැනීම. සූත්‍රය විස්තර වෙන්නේ මේ අවබෝධය නිසා පැවිදි වෙන කෙනෙක් ගැන. නමුත් ඒට මූලික අදහස තමයි වඩා අර්ථවත් සංසුන් ජීවිතයක් වෙනුවෙන් සවිඥානික තීරණයක් ගැනීම. මේ මාර්ගයේ අත්තිවාරම තමයි සීලය. එහෙමත් නැත්නම් සරලවම කිව්වොත් යහපත් හැසිරීම. හිතලා බලන්න. ක්‍රියාවෙන් කාටවත් හිංසා නොකිරීම, වචනයෙන් කාගෙවත් හිතක් නොරිදවීම. තමගේ ජීවිකාව පවා අනුන්ට හානියක් නොවන විදිහට පවත්වා ගැනීම. මේකෙන් Taman වටා වගේම Tamanගේ හිත ඇතුළේත් ආරක්ෂිත සංසුන් පරිසරයක් නිර්මාණය වෙනවා. මේ මාර්ගයේ යන කෙනාගේ සැහැල්ලුව ගැන සූත්‍රයේ තියෙන්නේ හරිම ලස්සන උපමාවක්. ඔහු හරියට කුරුල්ලෙක් වගේලු. කුරුල්ලෙක් කොහේ ගියත් අරගෙන යන්නේ Tamanගේ පියාපත් දෙකේ බර විතරයි. ඒ වගේ මේ පුද්ගලයාත් ජීවත් වෙන්නේ අත්‍යවශ්‍ය දේවලින් විතරක් සතුටු වෙලා. ඒක මොනතරම් නිදහසක්ද? හොඳයි. අර යහපත් හැසිරීම කියන අත්තිවාරම උඩ තමයි මනස පුහුණු කිරීමේ ගොඩනැගිල්ල හදන්නේ. මේක ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. මුලින්ම ඉන්ද්‍රියන් පාලනය කරනවා. ඒ කියන්නේ දකින්න ඇහෙන හැම දෙයකම හිත විසිරෙන්න දෙන්නේ නැහැ. ඊළඟට කරන හැමදේම සිහියෙන් කරනවා. ඊට පස්සේ හිතේ තියෙන ලෝභ, ක්‍රෝධ වගේ බාධක අයින් කරනවා. එතකොට තමයි නිර්බුල්, පැහැදිලි, ගැඹුරු සමාධියක් ඇති වෙන්නේ. ඉතින් මේ විදියට මනස පුහුණු කළාම ලැබෙන ප්‍රතිඵල ඇත්තරම නාතින්. ඒකෙන් ලැබෙන්නේ යථාර්ථය ගැන ගැඹුරු අවබෝධයක්. කර්මයේ ක්‍රියාත්මක වෙන හැටි, තමන්ගේ අතීතය සහ සියලුටම වඩා දුක යන කුමක්ද එයින් මිදෙන්නේ කෙසේද කියන උතුම් සත්‍ය අවබෝධ කරගන්නවා. මේ අවබෝධයත් එක්ක සියලුම කෙලෙස් නැති වෙලා යනවා. මේ තමයි හතරවැනි මාර්ගයේ අවසානය. පූර්ණ විමුක්තිය. සියලු දුකින් නිදහස් වීම. ඒ මොහොතේ ඒ ශ්‍රාවකයා ස්ථිරවම දන්නවා ඉපදීම අවසන් කලයුතු දේ කළා මේ ජීවිතේ සම්පූර්ණයි. නැවත දුකක් නැහැ. ඉතින් මේ අවුරුදු දහස් ගාණකට කලින් වදාලා දේශනාව අද අපි ඉස්සරහා ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. තමන්ටත් හිංසාවක් නැති, අනුන්ටත් හිංසාවක් නැති, තමන්වත් ලෝකයේවත් සුවපත් කරන ඒ හතරවෙනි මාර්ගය. අපේ මේ නූතන ජීවිතය තුළ ඒක මොන වගේ වෙන්න පුළුවන්ද? ඒක තමයි අපේ එක්කෙනාගෙන් අසාගත යුතු වැදගත්ම ප්‍රශ්නය.